රුද්දික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස YouTube එකේ Zoom එකේ ප්‍රශ්න දෙකේම ප්‍රශ්න තියෙනවා මම අගේ ප්‍රශ්න දෙකක් ඔබ වහන්සේගෙන් ඉස්සෙල්ලාම අහලා ඉන්න මේ එකක් තමයි හඳුරන්නේ දැන් අපි සිත් පහළවීම කියන එක බැලුවොතින් දැන් අපි හැමතිස්සෙම චිත්තක්ෂණේ මේ කුඩා චිත්තක්ෂණ තුනේ තුන තුනේ කොටස් වලින් අපිට සිත් පහළ වෙනවා කියන එකනේ අදහස් වෙලා තියෙන්නේ. එතකොට හන්දේ දැන් මමයි තව මිනිස්සෙකුයි ඉන්නවා. එතකොට ඒ අපි දෙන්නට හරියට එකම තැනකද සිත් ඇති වෙන. කියන්නේ අපේ ලෝකෙම එකම ක්ලොක් එකක එහෙම නැත්නම් මට ඒ වචනේ එන්නේ සින්ක්‍රොනයිස් කියන එක <laughs> නෑ නෑ ඔක්කොම සින්ක්‍රොනයිස් නෑ නේද එහෙම එකක් නෑ මොකද සිතකට සිතක් ගන්න ඕනේ වශයෙන් යාවෙලා බද්ධ වෙලා නෑනේ ඉතින් දැන් අපි එක එක්කෙනාට වෙන වෙනම සිත් පහළ වෙන්නේ හැබැයි චිත්තක්ෂණය කියන එක අතිශයින්ම සියුම් නිසා අපි දෙගොල්ලටම එකම වෙලාවෙ සිත් පහළ වෙනවා කියලා කියන්න පුළුවන්. මොකද මොකද ඒ ෂණය එච්චර සියුම් නිසා. එතකොට චිත්තක්ෂණය කියන එක බෙදන්න පුළුවන් සියුම්ම ෂණයනේ. එතකොට උපාදක්ෂණය කියන එකේදී මට සිතක් උපදිනකොට එතකොට අනිත් කෙනාට ඒ ෂණයේදී සිත නිරුද්ධ වෙනව වෙන්නට පුළුවන්. ඒ ෂණය හටගෙන තියෙන ෂණය වෙන්න පුළුවන්. හැබැයි මේ අතිශය සියුම් නිසා සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන්න ගත වෙන කාලේ අපි මෙහෙම මේ අපේ විස්තර කිරීමේදී මෙහෙම බෙදුවට ඒක අපට මේ අරයාගේ සිතට පස්සේ මේක ඇති වුණා කියලා වෙන් කර හඳුනා ගන්න තරම් පුළුවන් ගැප් එකක් ඉඩක් එතන ඇත්තේ නැහැ. ඉතින් නමුත් දැන් ඒ අහපු ප්‍රශ්නය ප්‍රයෝජනයි. ඒ කියන්නේ මට හිත පහළ වෙනකොටමද අනිත් කෙනාටත් පහළ වෙන්නේ. එහෙම නොවෙන්න පුළුවන්. මට පහළ වෙන අවස්ථාවේ අරයට පහළ වෙලා දෙවනිසනේ වෙන්න පුළුවන්. මට සිත මතු වෙන අවස්ථාවේ අරයට සිත ඇති වෙලා පැවතිලා නිරුද්ධ වෙන අවස්ථාව වෙන්න පුළුවන්. අපි අපි ඒක බෙදලා බැලුවොත් ඒ ඒ අදහසට එන්න වෙනවා. අනිවාර්යෙන් මට හිත පහළ වෙනකොටම අරයටත් හිත පහළ විය යුතුයි කියලා එහෙම එකක් නැහැ. මම හඳුන්නේ දැන් ඒකත් එකක්. තව එකක් තමයි ඒ කියන්නේ දැන් අපි හිතමු අපිට කුඩා චිත්තක්ෂණයක් 100කට විතර බෙදන්න පුළුවන් කියලා. එතකොට කුඩා චිත්ත බෑ බෑ කුඩා චිත්තක්ෂණ ආයෙ බෙදන්න පුළුවන් කමක් නැහැ. එහෙම එහෙම ඉතින් අපිට නිකන් උපකල්පන කරන්න පුළුවන්. නමුත් ඒ බෙදන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමයි බෙදලා තියෙන්නේ ඊට වඩා ලෝකේ වේගවත් සිදුවෙන දෙයක් ගැන අපිට හිතන්න බෑ. කාලය සබ් මේ සබ් මේ ආලෝකය ශබ්දය ආදී වශයෙන් බෙදාගෙන ගියන් පස්සේ ඒ සියල්ලටම වඩා අතිශයින් වේගවත්ම ඒකකයේ හැටි අපට හැටියට අපට ගන්න වෙන්නේ චිත්තක්ෂණය. ඉතින් ඊට එහා අපිට නිකන් උපකල්පන කරන්න පුළුවන් වුණාට ඒක යථාර්ථවාදීව ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ.